මොකද්ද? සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන දර්ශන. කියන ධර්මතා පහ. එතකොට අපි සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන දර්ශන කියන ධර්මතා ටික අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ විමුක්තිය කියන්නේ මොකක්ද විමුක්තිය කුමක් සඳහාද කියන කාරණාව තේරුම් ගන්නට ඕනේ. එතකොට මම මෙතනදී මෙන්න ප්‍රාර්ථනාවක් පටන් ගන්න අපි දැන් චේතු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහෙම නයිදම් භික්කවේ බ්‍රහ්මචර්යං බ්‍රහ්මචර්ය ලාභ සක්කාර සිලෝකාන සංසං න සීල සම්පදාන සංසං න සමාධි සම්පදාන සංසං න ඥාන දර්ශනාන සංසං යාචකෝ මේ භික්කවේ අකුප්පෝ චේතෝ විමුක්තිය ඒකදත්ත මෙතම් භික්කවේ භ්‍රමචර්යං ඒතං සාරං ඒතං පරිසරං මහණෙනි මගේ මේ ශාසනයේ තියෙන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාදී උපදවා ගන්නටත් නෙමෙයි මගේ මේ ශාසනය තියෙන්නේ සීල සම්පදාන සිල්වත් වීම සඳහාත් නෙමෙයි මගේ මේ ශාසනය තියෙන්නේ සමාධිය ඇති කර ගන්නටත් නෙමෙයි මගේ මේ ශාසනය තියෙන්නේ ප්‍රඥාව සඳහත් නෙමෙයි. මහණෙනි යම් මේ අරිහත් ඵල චේතෝ විමුක්තියක් තියෙනවා නම් මහණෙනි මේ භ්‍රමචර්යාව ඒ සඳහායි. එතකොට ස්ථීර වූ සිතේ මිදීමක් ආශ්‍රයන්ගේ මිදීමක් අරිහත් ඵල චේතෝ විමුක්තියක් තියෙනවා නම් ඒ චේතෝ විමුක්තිය සඳහායි මේ භ්‍රමචර්යාව තියෙන්නේ. එතකොට ලාභ සත්කාර සඳහාවත් සීලෙන් නතර වෙන්නවත් සමාධියෙන් නතර වෙන්නවත් ප්‍රඥාවෙන් නතර වෙන්න සඳහාවත් නෙමෙයි. එතකොට එහෙනම් අපි ඒ චේතෝ විමුක්ති අරිහත් ඵල චේතෝ විමුක්තිය කියන එක මොකක්ද කියලා ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. මොකද අපිට කරන්න තියෙන්නේ එච්චරයි. ඒක කුමක් සඳහාද කියන කාරණාව ඊට පස්සේ අපි තේරුම් ගන්නට ඕනේ. ඉතින්දී අපි මෙහෙම කියමු. චේතෝ විමුක්තිය තුන් ආකාරයෙන් නම් කරනවා. අනිමිත්ත චේතෝ විමුක්තිය, අපනිහිත චේතෝ විමුක්තිය, ශුන්්‍යත චේතෝ විමුක්තිය කියලා. මේ තුනේදී අපි කියමු ඇස් සම්මුවට අපිට රූපයක් හම්බ වෙද්දී ඇහැට මෙහෙම රූපයක් පේනවා කියන්නකෝ. ඒ පේන රූපය හැසමෝට එන අවස්ථාව හැරුණකොට තමන්ගේ මනසේ කිසිදු වෙනත් අතීතය ඇසුරු කළ හෝ අනාගතය ඇසුරු කළ වෙනත් කිසිදු නිමිත්තක් නැත්තම් නිමිති නැතිකමින් මිදුනොත් ඒ නිමිති නැති මේ වර්තමාන පෙනෙන එකම නිමිත්තක් විතරක් තියෙනවා අනිත් සියලුම නිමිත්තන්ගෙන් මිදුණු මට්ටමට කියනවා අනිමිත්තයි කියලා. නිමිති වලින් මිදිච්ච මානසික මට්ටමකට අනිමිත්තයි කියනවා. එතකොට ඇහැට අපිට පෙනෙන මේ රූප නිමිත්ත ඇස් ඉදිරිපිටට එද්දී මේ රූප නිමිත්ත අරබය සත්ව පුද්ගල අදහස ශේෂයක්වත් Tamange මනසේ නැත්තම් සත්පුද්ගල භාවයෙන් මිදුනහම සත්පුද්ගල භාවයක් නැති ධර්මතාවයක් විතරක් වෙන්න මට්ටම තියෙනවා නම් සත්පුද්ගල භාවයෙන් මිදුණු ආත්ම භාවයෙන් මිදුණු මනසට කියනවා ශුන්්‍යත චේතෝ විමුක්තිය කියලා. සත්පුද්ගල භාවයෙන් ශුන්‍යයි. මේ ඇහැට හම්බ වෙන රූපයේ ආරම්භය තමන්ට ගත යුතු කියලා කිසි දෙයක් නොතේරෙනවා. ප්‍රාර්ථනා කටයුතු, ගත යුතු, ලබාගත යුතු කිසිම දෙයක් ඉතුරු නොවේයි නම් ඒකෙදි කියනවා අප්පනහිත චේතෝ විමුක්තිය කියලා. ඒක අපි මෙහෙම විස්තර කරමු. අපිට ඇහැට මේ රූපයක් පේනවා කියලා කියමුද? ඇහැට රූපයක් පෙනෙන තැනකදී රූප පෙනෙන මේ ඇහැ හැදිලා තියෙන්නේ කනගුණ ආහාරයන්ගේ උදව්වෙන් කර්මය උදව් කරගෙන පහළ වෙච්ච ධර්මතාවය. ඉබඳු ඇහැ උදව් කරගෙන අපිට මේ ඉදිරියෙන් පෙනෙන තැන පෙනෙන රූපයක් හම්බ වෙනකොට අපි සවිඥානික රූපයක් කියමු කන බොන ආහාරයෙන් හැදුණු හම්මස් ලේනහර ඇට ඇටමිදුලින් යුක්ත රූපයක් තමයි දැන් මේ ඇස් ඉදිරිපිටට එන්නේ ඔන්න දැන් මේ රූපායතනය අපිට ඇහැට පෙනෙන අවස්ථාව බොහොම පිරිසිදු ස්කන්ධ ටිකක් තියෙනවා. අපි මේ පේන රූපය ඇත්ත නොදන්නකොට අපි මේ රූපය හිතෙන් අල්ලගෙන අපි මේ පුද්ගලයෙක් සත්වයේ කෙනෙක් කියලා අපි හිතනවා. දැන් අපි හිතද්දී අපි මෙහෙම හිතද්දිත් මෙතන තියෙන කන බොන ආහාරයෙන් හැදුණු හම්මතලේ නහරවලින් යුක්ත රූපේ. එම රූපේ තියෙන තැනක තමයි අපි කෙනෙක් කියලා හිතන්නේ. එතකොට ඒ ඇහැට පෙනුණු රූප නිමිත්ත ඇහැ අවසන් නිරුද්ධ වෙනවා ඒ පෙනෙන රූපය ඇස ඉදිරිපිටින් අතහැරෙනවා නමුත් අර අපි කල්පනා කරලා හිතපු නිමිත්ත අතහැරෙන්නේ අපි කියමු දැන් ඇහැට පෙනෙන නිමිත්ත අපි ඇස් ඉදිරියට ආවේ කන බොන ආහාරයෙන් ලැබුණු හම්මස් ලේනාරෙන් යුක්ත රූපයක්. ওই රූපය හිතෙන් අල්ලගෙන අපි ඒ කෙනේ දිහා බලාගෙන මේ මගේ දරුවා කියලා අපි හිතුවා කියන්නකෝ. දැන් ඇහැයි රූපයයි දෙක වෙන් වෙනවා. පෙනෙන එක නිරුද්ධ වෙනවා. නමුත් අර දරුවා කියන හැඩසටහන මතකය හේමම අපේ මනසේ හිටිනවා. එතකොට අපි මේ දරුවා කෙනෙක් පුද්ගලයෙක් කියලා ඒක සිහි කළ හිතේ හිතේ අපි හිතුවා දැන් අපේම හිතේ තියෙන කර්ම නිමිත්තේ අලුත් වැඩියා කරන්නේ අපි. අපි බලන්න කියලා ගියාමත් අනාත්මෝ කනබුන ආහාරයෙන් යුක්ත රූපය ඇස් ඉදිරිපිටට එනවා. එතකොට අපේ ආශ්‍රව ටික අර අපි දරුවා කියලා අපි හිතපු ටිකම ආපහු සිහි වෙන එක වෙන්නේ. මෙතනදී මෙන්න මේ කාරණාව අපි තේරුම් කරගනිමු. මේ ලෝකේ අපිට හම්බ වෙන හැම රූපයක්ම සවිඥාන කවිඥානක මේ හැමම හැම රූපයක්ම තියෙන අනාත්මයි සතර මහා ධාතුයෙන් හැදිච්ච රූප සතර මහා ධාතු උදව් කරගෙන හැදිච්ච රූප දැන් වෙන්නේ මේ රූපය ඇස් ඉදිරි පිටට එනකොටම පුද්ගලය කියන අදහස අපිට යෙදෙන්න අපිට දෙහි වෙනවා දැන් අපි දන්නේ මේ රූපය අනාත්මයි කන බොන ආහාරයෙන් හැදුණු දෙයක් රූපයේ ඇත්ත නොදන්නාකම නිසා අපි තුල පුද්ගලයා කියන අදහස පුද්ගල සංඥාව සත්වයා කියන අදහස අපි තුල යෙදිලා නේද කියලා අපි දන්නේ අපි හිතාගෙන ඉන්නේ පුද්ගලයෙක් ඉන්නවා ඉන්න පුද්ගලයෙක් පුද්ගලයා හඳුනා කියලා. නමුත් වෙන්නේ අස්තිජිතික වෙන්නේ අනාත්මෝ ස්කන්ධ ටිකක්. අනාත්මෝ ස්කන්ධ ප්‍රකා එතකොට මේ රූප නිමිති ස්කන්ධය අපිට ස්පර්ශ නිසා පහළ වෙනකොටම අපි තුල කෙලෙස් වේදනා ආශ්‍රය වේදනා සත්පුද්ගල හැඟීම් ඇති වෙනවා. ඕක තමයි වෙන්නේ. එතකොට අපිට යම් දවසකදී තේරුණොත් අපි හිතාගෙන ඉන්න විදිහේ සත්‍යයේ සුද්ධලිය කවදාවත් බාහිර භෞතිකය තුල නැහැ. හැම වෙලාවෙම අපි සත්‍යයේ ඉන්නවා පුද්ගලයේ ඉන්නවා කියලා එක එක කෙනා ගැන හිතනවා කියලා මනෝමයෙන් අපි සිතුවිලි පහල කළාට ඇස් ඉදිරියට ආපහු හම්බ වෙන්නේ කනබුන ආහාරයෙන් යුක්ත අනාත්ම රූපය හම්බ වෙනකොට ආපහු පුද්ගල සංඥාව අපිට ලැබිලා තියෙනවා කියන කාරණාව අපිට තේරෙන්නට ඕනේ. කෙටියේ දැන් මේ කලගුණ ආහාර යුක්ත රූපය ඉදිරියට දෙනකොට ඔන්න දැන් මට මහත්යක් වෙන අදහස ඉදිරියට තියෙනවා. ඇවිල්ලා තියෙනවා. එතකොට ස්කන්ධ ටික අනාත්මමයි මේ රූපය අනාත්මමයි කනබුණ ආහාර හැදලා තියෙන්නේ. ඒ රූපේ ආරම්භය පුද්ගල සංඥාවක් අපිට වෙනස් කරනගේ මනසට පහළ වෙලා තියෙනවා. එතකොට අපි ඒ ටික දන්නේ නැතුවම බහැර පුද්ගලයෙක් ඉන්නවා කියන අදහසෙන් නැවත නැවත හිතනවා කියලා කරන්නේ අපේ කර්ම නිමිත්තම අලුත් දෙයක් කරන එක. ආපහු දෙවන දවසේදී ඇස් ඉදිරියට මේ රූපේනකොට ආපහු අර මහත්ය කියන අදහස මට මාතුලේ එන්නේ. හැම වෙලාවෙම අපි දකින්න ඕනේ ස්කන්ධ ටික හම්බ වෙද්දී සත්පුද්ගල සංඥාව තමන්ගේ මනසේ යෙදෙනවා කියලා බලන්න තමන් සිහි කරලා සත්‍යපුද්ගලෝ දකින්න පුළුවන් කියලා බාහිරට යන ගතිය නතර වෙන්න ඕනේ. ඒ කියේ දැන් මහත්ය තේරුම් අපි තුන් දරුවා ගැන හිතෙනවා කියලා හිතනකොට මහත්යෙන් නුවණින් මෙහෙම බලන්න පුළුවන් නම් ඒ කියන්නේ යම් දවසකදී කනබුන ආහාරයෙන් හැදුණු හම්මස්ලේන හරින් යුක්ත වූ ඒ රූපය ඇසිද පිටට ආවහම ඒ රූපය අල්ලගෙන මේ මගේ දරුවා නේද කියලා අපි හිතපු අපි හිතුවා ඒ ඇහත් රූපයත් නිරුද්ධ වුණා. නමුත් ඒ හිතපු නිමිත්තයි දැන් මේ මතක තියෙන්නේ කියලා Taman තේරුම් ගන්න ඕන මේ Tamanගේ මනසේ තියෙන කර්ම නිමිත්ත. අපි දැන් දරුව බලන්න යන්න ඕනේ කියලා හිතේ තියෙන අදහස බලාගෙන ගියාම අපිට ඉන්න දරුවා හම්බ වෙනව නෙමෙයි ආයේ කනබුන ආහාරයෙන් හැදුණු හම්මස්ලේන ආහාරවල යුක්ත රූපය ඇස් ඉදිරිපිටට එනකොට ආහා දරුවා ඉන්නවා දරුවා දැක්කා කියන අදහස් ටික යෙදෙනවා මනසේ හැම වෙලාවෙම වෙන්නේ ස්කන්ධ ටික හම්බ වෙනකොට ආශ්‍රය දෙන එකයි වෙන්නේ. එතකොට කෙනෙකුට පුළුවන් නම් ස්කන්ධ ටික ඒ කියන්නේ ඇහැට රූපයක් පෙනෙනවා කියනකොට ඇහැ රූප චක්කු විඥාන චක්කු සංපස්ස කියලා ඒ ධර්මතා ටික පෙනෙන මට්ටම ගත්තහම ස්කන්ධ ටික ඒ එක්කම මනසේ යෙදෙන පුද්ගල භාවය කිසිම වෙලාවක පුද්ගලයේ ඉඳලා පුද්ගලයේ දැක්ක නෙමෙයි හැම වෙලාවෙම මේ ස්කන්ධ ටික හරබේ තමන්ගේ මනස වේගින් ආශ්‍රය යෙදලා මේ තියෙන්නේ. එතකොට වෙන්නේ ස්කන්ධ නිරුද්ධ වුණාට අපේ මනසේ නිමිති හිටිනවා. ඔය ඇත්ත නොදැක මේ ස්කන්ධ දකිනකොට අපේ මනසේ ආශ්‍රය වේදිලා කියන එක දැක්කේ නැති වුණාම ස්කන්ධ නිරුද්ධ වුණත් දැක්කපු අය ඉන්නවා දැක්කපු දේවල් කියනවා කියලා අපේ මනසේ නිමිති හිටිනවා. ඒකයි දැන් රාගය නිමිත්තක්, ද්වේෂය නිමිත්තක්, මෝහය නිමිත්තක් රාග දේශ මෝහයන්ගේ ලක්ෂණය තමයි යමක් ඒ පෙනුණු දේ පෙනීමෙන් පස්සේ නිරුද්ධ වුණත් ඇති බවට නිමිති හිටින්නේ රාග දේශ මොහයන්ගේ කෘත්‍යය. දැකපු දේ ඇති බවට අපේ මනසේ නිමිති හිටිනවා නම් දකින වෙලාවේදී පෙනෙන අරමුණ ඇලීම් වශයෙන් හෝ පැවතුනොත් අපේ මනසේ නිමිති හිටිනවා. දකින්න වෙලාවේදී පෙනෙන අරමුණේ ගැටීම් වශයෙන් හෝ අරමුණ අල්ලගෙන හිටියොත් අපේ මනසේ ඒ දැකපු දෙ නැතිම නිමිති හිටිනවා. දකින්න වෙලාවේදී ඇත්ත ඇති හැටි නොදකින්න මෝහය හෝ ප්‍රවතුනේ. මෙතන ස්කන්ධ ටික දන්නේ නැත්නම් ස්කන්ධ ටික හටගන්නේ නැති වෙන ධර්මයක් නේද කියලා දන්නේ නැතුව ඇති දෙයක් පිටිට අල්ලගන්න මත්තම තිබුණොත් ඒක මොකක්ද? එහෙම තිබුණත් දැකපු දේ දැකීමෙන් පස්සේ නැති වුණාට රාග දේශ මොහයන්ගේ ලක්ෂණය තමයි දැකපු දේ ඇති බවට නිමිත්ත හිතනවා. ඔය වගේ දැකපු හැම දෙයකම නිමිති දැකපු දේවල් ඇති බවට අපිට හම්බ වෙනවා නම් දකින්ද අපේ මනසේ තියෙන රාග දේශ මොහ අපි ගාව තියෙන රාග දේශ මොහයන්ගේ කෘත්‍යය රාග දේශ මොහයන්ගේ වැඩේ තමයි දැකපු අහපු දේවල් ඇති බවට එකතු කරලා තියෙන එක කියලා දකින්න. එතකොට අනිමිත්‍ය චේතු විමුක්තිය කියන්නේ රාගය නැතිකමින් අනිමිත්තයි, ද්වේෂය නැතිකමින් අනිමිත්තයි, මෝහය නැතිකමින් අනිමිත්තයි කියලා කියන්නේ අපිට මේ පෙනෙන අරමුණ අරමුණක් ඇස් ඉදිරිපිටට එනකොට ඇලීම් වශයෙන් මේ අරමුණ අල්ලගන්නෙත් නැත්තම් ගැටීම් වශයෙන් අල්ලගන්නෙත් නැත්තම් ඒ වගේම තියෙන දෙයක් හැටියට ඇත්ත ඇති හැටි නොදක මෝහයෙන් අල්ලගන්නෙත් නැති වුණොත් අපේ මනසේ මේ ස්කන්ධය හටගෙන නිරුද්ධ වුණා වෙනවා ඇති බවට නිමිති හිටින්නෙත් නැහැ එතකොට අනිමිත්ත කියලා කියන හේතු විමුක්තිය කියන්නේ රාග, දේශ, මොහ නිතිකම නිසායි අපේ මනසේ දැකපු දේ ඇති හැටියට හිතින නිමිති තියෙනවනම් ඒව නැති වෙන්නේ රාග, දේශ, මොහ නැති වුණොත් විතරයි. ඒකවට ශුන්්‍යත හේතු විමුක්තිය කියලා කියන්නේ අපි තේරුම් කරගන්නට ඕනේ ඇස් ඉදිරි පිටට එන්නේ කනබුන ආහාරයෙන් යුක්ත රූපයක් ඒ රූපේ දකිනකොට සත්ව පුද්ගල අදහස අපි තුලයි පහළ වෙන්නේ කියලා දකින්න පුළුවන් නම් බාහිර සත්වයේ පුද්ගලික කියලා සිහි කරන්න බැරි නම් අපිට අන්න අපිට ශුන්්‍යත චේතු විමුක්තිය පහළ වෙනවා. ඒ කියන්නේ සත්ව පුද්ගල භාවයෙන් ශුන්‍යයි. සත්ව පුද්ගල සංඥාවෙන් ශුන්‍යයි. හැම වෙලාවෙම හැම වෙලාවෙම දන්නවා Taman ඉදිරි පිටට අනාත්ම ස්කන්ධය පැමිණෙනවා ස්කන්ධය පහළ වෙනකොට තම තමන්ගේ තමන්ගේ මනසේ මේ සත්පුද්ගල සංඥාව යෙදිලා තියෙන්නේ කියලා දන්නවා දැන් එතකොට එයාට බාහිර ධාතුව තුල සත්‍ය පුද්ගලය දකින්නේ නැත්තම් දකින්න කමෙන් මනස මිදිලා නම් අන ශුන්‍යත චේතෝ විමුක්තිය එතකොට ඇස් ඉදිරි පිටට එන කුමන හෝ රූපයක් තියෙනවා නම් ඒ රූපය එයා දන්නවා අනාත්මෝ හේතුන්ගෙන් හටගත්ත ප්‍රත්‍යයෙන් හටගත්ත ධර්මතාවය සතර මහා ධාතුයි සතර මහා ධාතුගේ උපාදාය රූපිකුයි හැම වෙලෙම හම්බ වෙන්නේ කාම වස්තුවක් වශයෙන් හෝ ගෙවල් දොරල් යාන වාහන කියන කමින් හෝ සත්පුද්ගල සංඥාව යෙදෙන්නේ මනසෙයි කියලා දැකලා දැකලා පෙනෙන දේ ප්‍රාර්ථනා නොකරන බවට මතපත් වෙනවනම් පෙනෙන දේ තුල ගතියදී කියලා කිසිම දෙයක් යාට නැත්නම් දැන් අපිට පෙනෙනකොට රත්තරන් පේනෙනින්දයි අපිට ගන්න හිතෙනවා රිදී පේන හින්දායි ගන්න හිතෙන්නේ. ජීවන දුරවල් තියෙන හින්දායි ගන්න හිතෙන්නේ. යාන වාහන තියෙන හින්දායි පෙරෙන දේවල් ප්‍රාර්ථනා කරන්නේ. ස්ත්‍රියක් වෙන හින්දායි ප්‍රාර්ථනා කරන්නේ. පුරුෂයෙක් වෙන හින්දායි ප්‍රාර්ථනා කරන්නේ. එතකොට එයා සංහිදී මුතුමනි ජීවල් දුරවල් ස්ත්‍රී පුරුෂ කියන මේ දේවල් ඔක්කොම දකිනවා මේ ධාතුව නිසා මානසික කොදුම සංකල්පනා මිසක මේ කනබුන ආහාරයෙන් හැදෙන සතර මහා ධාතුව තුල ඒව දේවල් නැහැ කියලා දකිනවා. දැක්කහම සතර මහා ධාතුවේ කලකිරෙනව මිසක සතර මහා ධාතුව ප්‍රාර්ථනා කරන්නේ එතකොට ඒ වගේ ධාතු නිසා තමන්ගේ මනසේ උපාදානයේ යෙදෙන හැටි ආශ්‍රය යෙදෙන හැටි දැකලා ඇහැ ප්‍රාර්ථනා කරන්නේ රූපේ චක්කු විඥානේ තියෙන තැන ඒ ධර්මතාවයන් අරබය කිසිදු ප්‍රාර්ථනාවක් නැතිකම මනස නිදුනොත් ඒකට කියනවා අප්‍රමිති චේතෝමුක්ති කියලා. එතකොට මේ චේතෝමුක්ති තුනම තියෙන්නේ එකට නැහැ. රාග දේශ මොහ නැතිවීමෙන් අනිමිත්තයි, රාග දේශ මොහ නැතිවීමෙන් ශුන්‍යතයි, රාග දේශ මොහ නැතිවීමෙන් අපනිමිතයි. ස්පර්ශ ආයතන හයේම ඇත්තෝක. උන්ොයි තුන් නිමිත්තෙන් මනස නිදුනොත් මේ පංච උපාදානස්කන්ධ දුකෙන්ම අපි මේ ජීවිතේ මිදෙනවා. එතකොට ආශ්‍රවයෙන් කෙලෙසෙන් මිදෙනවා. මේ මිදීම මොකටද? මේ මිදීම තමයි නිවන සඳහා. නිවනට. ওই මිදීම කියන්නේ නිවන නෙමෙයි. ඔය ආශ්‍රයෙන් හිත මිදුණා, කෙලෙසෙන් හිත මිදුණා. ඔය ආශ්‍රයයෙන් හිත නිදුනහම කෙලෙසින්ගෙන් හිත නිදුනහම හිත බොහෝ ප්‍රබහසරයි. ඒ ආශ්‍රයයෙන් හිත නිදුණු කෙලෙසින්ගෙන් හිත නිදුණු මනසට තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. ඔකට කියන සෝපවිශේෂ නිබ්බාන කියලා උත්ස්කන්ධ ඉතිරිය සහිතව නිවන් දැකලා. ඒ කියේ විමුක්ති නිවන සඳහා කියලා කිව්වේ මෙන්න මේ වගේ ආශ්‍රයයෙන් නිදුණු කෙනාටයි දැක්කපු දේ ඉතුරු නැතුවම දැකීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා කියන ටිකේ අහපු දේ ඉතුරු නැතුව නිරුද්ධයි කියන එක පෙනෙන්නේ ඔන්න ඔය චේතෝ විමුක්තිය දක්වා ගිය මනසකට. අවිද්‍යාව තේසියක්වත් නැත්තේ ඒකයි. එතෙන්ට යනකම් දැක්කපු දේ ඇති හැටියට හිතනවා කියන එක එක එක මට්ටම් මත හෝ වෙනවමයි. දැකපු කාමවචර මට්ටමේ දැකපු දේ දැකීමෙන් පස්සේ තියෙනවා කියන මට්ටම නැති වුණොත් රූපවචර මට්ටමේ හෝ හිටිනවා. එතකොට යම් කිසි කෙනෙක් සත්පුද්ගල භාවයෙන් හෝ මිදිලා පෙනෙන අවස්ථාව හැරෙනකොට අනෙක් සියලු නිමිත්තන්ගෙන් මනස මිදිලා ගත යුතු ප්‍රාර්ථනා කත යුතු ස්පර්ශ ආයතන හයේ ගත යුතු ප්‍රාර්ථනා කත යුතු කිසිම දෙයක් නැති බව දකිමි. අපනහිත භවී නිදිච්ච මානසිකින් යුක්තව ජීවත් වෙනකොට තියෙන ලක්ෂණය තමයි පෙනෙන්න තියෙන හේතු ටික නිසා පෙනෙන බව ඇති වෙනවා හේතු ටික නැති වෙනකොට පෙනෙන බව නැති වෙනවා කියන එක ඉබේම ජීවිතේ වෙලා ජීවත් වෙනවා පෙනෙන බව ඇති වෙන්න තියෙන හේතු ඇති වෙනකොට යෙදෙන්න කෙලෙස් නෑද? අපිට පෙනෙන්න තියෙන හේතු ඇති වෙනකොට කෙලෙස් යෙදෙන හින්දා ආස්තව යෙදෙන හින්දායි පුද්ගලයෝ පෙනුනේ මෙච්චර කල්. දේවල් කාරණා පෙනුනේ. එතකොට පෙනෙනකොට අපිට පෙනෙන දේ හේතු නිසා හටගෙන පෙනෙන්න තියෙන පෙනී නැති වෙන්න තියෙන හේතු ටික හැදුන නිසා පෙනෙනවා. ඒ හේතු ටික නැති වෙනකොටම පෙනෙන්නේ නැති වෙනවා කියන කාරණාව සාක්ෂාත් වෙනවා. ගන්න ඕනේ ඉබේම වෙනවා. දැනුත් වෙන දෙයක් මෙන්න මේ තුන් චේතෝ විමුක්තියෙන් එක් චේතෝ විමුක්තියක් සම්පාදනය කරගත්ත කෙනාට. එයා පැමිණි ප්‍රදේශ වශයෙන් නම් කළාට එකම අර්ථය තියෙනවා. ඔන්න ඕක ඔය වගේ ආශ්‍රයන්ගෙන් මිදුනහම ආශ්‍රයන්ගෙන් මිදුන කෙලෙසුන්ගෙන් මිදුනා කියන ඥාන දර්ශනය පහළ වෙනවා. එහෙම මිදුන් ඒ මිදීම මොකටද නිවන සඳහා කියලා කිව්වේ ස්කන්ධ නිරෝධය කියන්නේ එතකොටයි. දිට්ඨි දිට්ඨමත්තන් කියලා කියන්නේ දැකපු දේ දැකීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා කියන එක පේනවා. අහපු දේ ඇහෙනින් පස්සේ නිරුද්ධ වෙනවා කියන එක පේනවා. ඔය මට්ටමට ඒ ඒ එක්ෂණික එක්ෂණික ස්කන්ධයන්ගේ Nirodhe සාත්වෙමින් සාක්ෂාත් කරගෙන Nirodhe දකිනින් ජීවත් වෙන එකට කියනවා සෝපදිශේෂ කියලා. යම් කලකදී ඒ මට්ටමේ මනස පවත්වගෙන ජීවත් වෙන කෙනාට දැන් කලම කෙලෙසුන්ගේ මිදිලා, අහසෙන් මිදිලා, අවිද්‍යාව කර්ම නැති කරලා පුරාණ කර්මෙන් හටගත්ත ස්කන්ධ ටිකද Nirodhe දකින්නේ ජීවත් වෙනවා. ඒ ස්කන්ධයන්ගේ ආයුසන්තතියත් අතහැරිලා පිරුණම් පන් දවසට අනුපදිශේෂ පරිනිර්වාණ ස්කන්ධ ශේෂයක්වත් ඉතුරු නැතුව කියලා කියනවා. මේ සෝපදිශේෂ නිබ්බාන සහ අනුපදිශේෂ නිර්වාණය සඳහායි මේ විමුක්තිය. මේ ආශ්‍රයන්ගේ නිදින කුමකද නිවන සඳහායි කිව්වා නිවන දෙආකාරකින් දෙන්නේ ස්කන්ධ ඉතිරි සහිතවත් ස්කන්ධ නිරෝධයක් දකිනවා ජීවිතේන්ද්‍රිය මුල් කරගත් ස්කන්ධයන්ගේ නිරෝධයකුත් තියෙනවා මේ දෙආකාර නිරෝධය සඳහායි නිවන සඳහායි මේ විමුක්තිය මේ තුන් විමුක්තියෙන් එක විමුක්තියක්වත් උපදවා ගත්තේ නැතිනම් කවදාවත්ම සසර ඉදීම නතර කරන්න බෑ. ඒකට හේතුව තමයි ඇත්ත ඉදිරි පිටට රූප නිමිත්තක් එනකොට මේ රාග දේශ මොහයන්ගේ කෘත්‍ය තමයි පෙනෙන දේ හටගෙන නැතිවමත් ඇති බවට නිමිති මනසේ උපද්දලා ඒ තුල පුද්ගලයෙක් කෙනෙක් කියලා හසුරවන එක. දැන් අපිට මෙහෙම ඉඳලා අද දරුවා කියලා සිහි කරන්න පුළුවන්කම තියෙනවනේ. මේ තමයි අපේ කර්ම නිමිත්ත. ඒ කනපුන ආහාරයෙන් යුක්ත අනාත්ම රූපය ඇස් ඉදිරි පිටට එද්දී ඒ රූපයේ හිතින් අල්ලගෙන ඒ රූපයේ ඇත්ත නොදක කෙනෙක් පුද්ගලයෙක් කියලා ඇලී ගැටීම් වශයෙන් ඒ අරමුණේ හැසිරෙච්ච එකේ දෝෂය තමයි මේ නිමිත්ත. ওই නිමිත්ත. ඒ කනබුන ආහාර යුක්ත ස්කන්ධය නිරුද්ධ වෙලා මේ නිමිත්ත නමුත් නැති වෙන්නේ. අපි මේ දරුවා කියන රූප සංතතියම නැති වුණොත් මේ නිමිත්ත නැති වෙන්නේ. ওই නිමිත්ත අපේ මරණාසන්න මොහොතදී සිහි කළා ඉදිරිපත් වෙලා ප්‍රතිසංගිය දක්වා අරගෙන යනවා. කෙනෙකුට පුළුවන් නම් මේ තියෙන කර්ම නිමිත්ත ගෙවෙන්නත් අලුතෙන් කර්ම නිමිති ඇති නොවන විදිහට ජීවත් වෙන්න මෙන්න මේක තමයි අපි භවනා කරන ආර්ය අෂ්ටාංග මාර්ගය වඩනවා කියන්නේ. ඕකට තියෙන එක ක්‍රමයයි තියෙන්නේ. එක ක්‍රමය තමයි හැම වෙලාවෙම අපිට පුළුවන් නම් දකින්න මේ ලෝකේ හම්බ වෙන අපි කියන ඇහැට රූපයක් පෙනෙන ඕනම රූපයක් පෙනෙන තැනක අවිඥානික වේවා අවිඥානික වේවා සතර මහා ධාතුන්ගේ උපාදාය නැත්නම් සතර මහා ධාතුන්ගේ උපකාරයෙන් පෙනෙන රූප මාත්‍රයක් විතරමයි තියෙන්නේ. එතකොට හැම වෙලාවෙම එබඳු රූප ඇස්සිතිලි පිටට එනකොට පුද්ගලයෝ ඉන්නවා සත්තු ඉන්නවා ගස්කොලන් තියෙනවා ගෙවල් දොරවල් තියෙනවා කියලා ආස්ව අපේ මනසේ යෙදිලා කියලා බලන්න පුළුවන් නම් අපි උදාහරණයක් ඇටියෙත් දැන් ගහක් වෙනස් ගන්නකො අපි තේරුම් ගන්න ඕන සතර මහා ධාතුන් නිසා මෙබඳු රූපයක් පේනවා නොකොස් ගහ කියන එක අපේ මනසේ යෙදෙන්නේ කියලා බලන්න පුළුවන් නම් Tamanට කොස් ගහ සිහි කරලා යන්න බැයි නම් බැරි වෙන්න ඕනේ. ඒ කියන්නේ එයා දන්නවා ආයෙත් මේ ධාතුනානත්වයේ ගැටෙනකොට මේ සංඥාව පහළ වෙනවා. එතකොට ආයෙත් කුසගහ කියන එක Tamanට සිහි වෙනවා කියලා දකින්න පුළුවන්කම තියෙන්න ඕනේ. මෙහි ඉඳලා කුසගහ බලන්න යන්න පුළුවන්කම Tamanට නැති වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි දන්නවා අපි හිතාගෙන ඉන්න විදිහ කොස් ගහක් එහෙ නැහැ. එහෙ තියෙන්නේ ධාතුනානත්වය නිසා සංඥාවක් පහළ වෙයි. රූප සංඥාවක් එතකොට ආයෙත් කොස් ගහ කියන එක අපිට සිහින එකක් වෙනවා. හැම වෙලාවෙම බාහිර ධාතු හම් වෙනකොට අපි තුල කෙලෙස් දෙනවා. අපි දන්න විස්තරයෙන් බාහිරය හොයන්න බෑ කියලා දැනගන්නට ඕන. දරුවා කියලා මෙහෙන් සිහි කරන්න පුළුවන් සිහි කෙටි හැකියි. නමුත් අපි දැනගන්න ඕනේ අපි සිහි කරලා දරුවා බලන්න කියලා ගියාම අපි හිතාගෙන ඉන්න දරුවා හම්බුණා නෙමෙයි. කනබුන ආහාරයෙන් යුක්ත රූපය ඇස් ඉදිරි පිටට එනකොට ආයෙත් රූපේ දකින්නකොට අපි තුල ආශ්‍රය වෙනවා ආ දරුවා කියන අදහස අපි තුල එනවා හැම වෙලාවෙම දහතුව නිසා Taman තුල දරුවා කියන සංඥාව අදහස් උපදිනවා ඒක ඇලෙන් ගැටින් කියන ටික මනසේ උපදිනවා කියලා දකින්න පුළුවන් වෙන්න ඕනේ Taman කැමති වෙච්ච දේ බාහිරින් දකින්න බැරි වෙන්න එතකොට තමයි අපනිත වෙන්නේ. ඒ කියන්නේ Tamanට ප්‍රාර්ථනා කටයුතු දෙයක් නැති වෙන්නේ එතකොටයි. අපි හිතන කෙනා බාහිරේ ඉන්නවා කියලා හිතන තාක් අපි හිතනවාමයි මේ හිත දුවනවා හරියට අර අර කෝච්චියකට දුවන්න ගල්ලඟුරු දාන්න දාන්න දුවනවා වගේ මේ මෝඩකම තියෙන්න තියෙන්න හිතනවා. දැන් දරුවා කෑවද දන්නේ නැහැ, දරුවා දැන් අසනීපද දන්නේ නැහැ කියලා හිතනවා. නමුත් අපිට පුළුවන්කම තියෙන්න ඕනේ දරුවා කියලා සිහිනකොට මේ තමයි කර්ම කියන එක. අපි දරුවා බලන්න කියලා ගියාමත් කනගුණ ආහාරයෙන් යුක්ත රූපයේ ඇති පිටිපෙද්දී දරුවා කියන ප්‍රපංච ටික අදහස් ටික ඒ සෙනෙහස ඇලීම කැමැත්ත කියන gati ටික මනසේ දෙනව නේද කියන එක තේරුම් ගන්නවා. හැම වෙලාවෙම බාහිර ධාතුව නිසා Taman තුල කෙලෙස් වේදිච්ච බව දකිනවා තමන් හිතාගෙන ඉන්න විදිහේ දේවල් හිතාගෙන ඉන්න සත්‍ය පුද්ගලයා බාහිරේ තියෙනවා කියලා නොදකිනවා. එතකොට එතනදී ස්කන්ධ ටික දැක්කට කමක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ ඔය අදහස උගන්වලා අපි කියමු ස්කන්ධ ටික පෙන්නලා ස්කන්ධය අනාත්මයි කියලා පෙන්නලා අනාත්ම ස්කන්ධ තියෙන තැනක තමන්ට පුද්ගල සංඥාවක් පහළ වෙන්නේ කියලා පෙන්නලා එතකොට අපිට ලෝකේ හම්බ වෙන හම්බ වෙන හැම වතාවකම පුද්ගලය හම්බ වෙනව නෙමෙයි මේ අනාත්ම ස්කන්ධ ටිකම ඇස් ඉදිරිපිටට එන්නේ තමන් තුළ පුද්ගල සංඥා යෙදෙනවා කියලා පෙන්නලා මේක ඔප්පු කරගන්න තමයි බුදුරජාණන් වහන්සේ රූපස්කන්ධය කියන්නේ මොකක්ද කියලා නැත්නම් රූප උපාදාන ස්කන්ධය අපි පුද්ගලයෙක් හැටියට අරගෙන තියෙන රූප උපාදාන ස්කන්ධය හොඳට කඩලා කඩලා කඩලා කඩලා කඩලා පෙන්නනවා බලන්න මේ රූපය කියන එකේ ඇත්ත මේක නේද කනබුන ආහාර නේද හැදිලා තියෙන්නේ කියලා පෙන්නකොට Tamanට ඔක්විලා තියෙන ඇත්ත නේනම් එහෙනම් රූපයේ කේස්ලොම් නියදත් හම්මස්නහර එකින් එක කොටස් පෙන්නලා කනබුන ආහාරයෙන් හැදිලා තියෙන්නේ කියලා පෙන්නලා රූපය ඇත්ත පෙන්නනවා එතකොට තේරෙනවා ඇත්ත තමයි රූපේ ඇත්ත මෙහෙමනම් එහෙනම් පුද්ගල සංඥාව විදිහට තියෙන මනසේ තමයි කියන එක ඔප්පු වෙනවා අපිට. ඊට පස්සේ පේන සටහන වර්ණ රූපය බුදුරජාණන් වහන්සේ වර්ණ රූපයක මට්ටම පෙන්නනවා. මේක මහ භූතිය උදව් කරගෙන අවස්ථාවට හැදෙන එකක්. ඒක අවස්ථාවට හටගෙන ඉතුරු නැතුවම නැති වෙන එකක්. ඒක අවිද්‍යා කර්ම තණ්හා කියන මේ தත්යෙන් හටගත් එකක් කියලා උපාදාය රූපය කියන එකක ලක්ෂණ ටික පෙන්වනවා මේක සත්ව නොවන පුද්ගල නොවන ධර්මතාවයක් කියන එක පෙන්වනවා මේ වගේ එතකොට ඒ රූපෙ පෙන්වහම ඇත්ත රූපෙ පිටින් දකිනකොට ඇත්ත තමයි ඒබඳු රූපය අරඹය එහෙනම් පුද්ගල භාවයක් Taman තුලනේ ඉඳලා තියෙන්නේ කියලා දකින්න දකින්න එයා මේ කෙලෙස් පරිහරණය කරන එක නැති වෙනවා කෙලෙස් පරිහරණය කියලා කිව්වේ මම පුද්ගලයේ දිහා බැලුවොත් ඒ මම පරිහරණය කරේ කෙලෙස්. ස්කන්ධ ටික පහළ වෙනකොට පුද්ගල සංඥාව පහළ වෙන්නේ Tamange මනසේ නම්. Taman මේ පුද්ගල සංඥාවෙන් රූපේ දිහා බලනවා කියලා කියන්නේ Taman මේ කෙලෙසේ පරිහරණය කරනවා. මේ පුද්ගල සංඥාවෙන් බලනවා නම් Taman මේ පුද්ගල සංඥාව පරිහරණය කරනවා. පංච උපාදානස්කන්ධයේ දුකක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ සත්ව පුද්ගල භාවයෙන් ඇසුරු කරන මේ රූපේ දුකක් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. දුකට හේතුව තමයි අපි ගාව තියෙන උපාදානය සත්පුද්ගල හැඟීම. මේ සත්පුද්ගල සංඥාව සත්පුද්ගල හැඟීමෙන් මිදුනොත් මේ පංච උපාදානස්කන්ධ දුකෙන් මිදෙනවා කියලා පෙන්නලා මේ සත්පුද්ගල හැඟීම සංඥාව සත්පුද්ගල භාවයෙන් අත්වාද උපාදානය කියන එක උපාදානය මිදෙන්න තමයි මේ ස්කන්ධ ටික බලන් දෙකර බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. එතකොට මට කෙටියෙන් මතක් කරන්න තියෙන දේ තමයි මේක තේරුම් ගත්තොත් හරි පහසුයි. ලෝකේ ස්පර්ශ ආයතන හයේම ස්වභාවය තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සියලු සංස්කාරය අනිත්‍යයි. සියලු සංස්කාරය දුකයි. සියලු සංස්කාරය අනාත්මයි කියලා කියන්නේ ස්පර්ශ ආයතන හයේ පවතින ප්‍රේම ලක්ෂණය. එතකොට අපේ මේ උබඳු ලක්ෂණ තුනෙන් යුක්ත ධර්මතාව තමයි ඇසිදිලිට වෙන්නේ අපේ මනසේ නිට්ටයයි සැපයි ආත්මයි කියන දෙකන් පිටේ ඉඳි. ඒක යෙදෙන්නේ නිකන් නෙමෙයි. ඒක මේ යෙදෙන්නේ නිකන් නෙවෙයි. ඒ කියන්නේ අර ආශ්‍රය නැත්නම් උපාදානත් එක්ක. නිත්‍යයි සැපය ආත්මය කියන්නේ යෙදෙන්නේ නිකන් නෙවෙයි. තව උපාදානියත් එක්ක. ඒ කියන්නේ ඇහැට පෙනෙන රූපේ කනබන ආහාරෙන් යුක්තයි. දැන් අත්වාද උපාදානය තමයි මොකද්ද? රූපං අත්තෝ සමනුපසති. රූපය ආත්ම වශයෙන් දකිනවා. ඔන්න දැන් රූපය ඇස් ඉදිරි පිළිදෙන්නේ කන බොන ආහාරයෙන් යුක්ත රූපේ. මේ රූපයේ කෙනෙක් කියලා බලන කමට කියනවා මට අස්තවාද උපාදානය කියලා. ඒක තියෙන මගේ මනස. මේ එතකොට දැන් මගේ මනසේ අස්තවාද උපාදානය යෙදුනහම මම මේ මගේ උපාදානය මේ රූපේ ගන්නවා උපාදාන ඒ කියන්නේ පුද්ගලය කියන අදහසින් මේ රූපේ මම ගන්නවා රූපේ දිහා බලනවා. එතකොට මට උන රූප පුද්ගලයෙක් වගේ තියෙනවා. මේ මම උපාදාන වශයෙන් ගත්ත නිසා. එහෙම නැතු මේ රූප පුද්ගලයෙන් දන්නේ මගේ උපාදානට හසු වෙච්ච නිසා මේ රූපය. එතකොට මම උපාදානයෙන් මිදුණා. පුද්ගලය කියන ගන්න කමෙන් මිදුණොත් මේ රූපී අනාත්ම ස්වභාවය ඉදීම මත වෙනවා. එතකොට මෙතෙන්දී මට කරන්න තියෙන දේ තමයි ඇහැට පෙනෙන කනට ඇහෙන නාසෙත් දැනෙන කුමන හෝ අරමුණක් ඇස් ඉදිරිපිට එද්දී අපිට ඒ ධර්මතාවය විතරක් ඉතිරි වෙද්දී අනිත් හැම නිමිත්තන්ගෙම මනස ඒ විදින කෙනට අරගෙන ජීවත් වෙන එකට කියනවා අනිමිත්ත චේතෝ විමුක්තිය කියලා අනිත් හැම නිමිත්තන්ගෙම මිනිසුන් විදින බව. පවතින එක නිමිත්තට හිත තබලා අනිත් හැම නිමිත්තන්ගෙන් නිදිච්ච බවට. ඒ වගේම පවතින එකම නිමිත්තේ කුමන නිමිත්තක් ආවත් සත්පුද්ගල භාවයෙන් තමන්ගේ මනස නිදිලා හැම වෙලාවෙම. අවිඥානිකේ අවිඥානිකේ කුමන නිමිත්තක ආධ්‍යාත්මික බාහිර දේවා සත්පුද්ගල භාවයෙන් ශුන්‍යය යාගේ මනස. ශුන්‍යත චේතෝ විමුක්තිය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සිනකප්ප සමන්ලෝකම් මුළු ලෝකයේම තුන දව වගේ දකින්න කියන තනකොළ දරකෝටු වගේ දකින්න කියන ජීවි වස්තු වගේ මේ වස්තු වලත් සවිඥානික මේ සත්පුද්ගල භාවයේ අපි නිදුණු ඔන්න ශුන්‍යත චේතනයි ශුන්‍යත සත්පුද්ගල භාවයෙන් ශුන්‍යයි සත්පුද්ගල භාවයෙන් නිදුණු නිදිලා සත්පුද්ගල භාවයෙන් යුක්ත වූ චේතු විමුක්තිය සාක්ෂාත් වෙනවා. ස්පර්ශ ආයතන හයේ කිසිම ආයතනයක කෙනෙක්ගේ කටහඬක් ඇහෙන්නේ කෙනෙක්ගේ රූපයක් වෙන්නේ කෙනෙක්ගේ ගන්ධයක් නැහැ කියලා ඒ වගේ එයාට දකින්න පුළුවන් කමක් නැති බවෙන් මනස නිදින්න ඕනේ. ස්පර්ශ ආයතන හයේ එකදු ආයතනයකවත් Taman කැමති විය යුතු ගත යුතු Tamanට වටිනවා කියලා පරිහරණයට සුදුසුයි කියලා හිතෙන එකදු ධර්මතාවයක්වත් එයාගේ පේනමානේ නැහැ. ඒ ඒ මතකට අපන්න. ඔන්න ඔය තුන් ආකාරයෙන් කුමන හෝ ආකාරයකට මිදෙන්න පුළුවන්. ඒ මිදීමෙන්දී ලක්ෂණ තියෙනවා. ඒ කියන්නේ අනිත් සිය අනාත්මය අනුව බල බලා ගියොත් එයාට තියෙන්නේ සම්මිතිකයට ඊට පස්සේ අනිත්‍යයට බල බලා ගියොත් අනිත්‍යකේතෝ වෙනවා දුකට බල බලා ගියොත් අපනිත්‍යකේතෝ යන ධර්මතාවික ලැබෙන්නේ ඒකෙදි ඔය තුන් නිමිත්ත දිගටම තියෙන්නේ එකම කාරණාවක් මත රාග දේශ මොහ දුරු වීම. કોઈ කෙනකින් ගියත් විමුක්තිය වෙනසක් නැහැ එකම. එකම තැනට එන්නේ. නන් තුනක් විතරයි අර්ථය එකක් වෙච්ච බවට එනවා. අපිට ඕකෙදි ටික ටික හිතන්න පුළුවන් වුණොත් මේ විදිහට හැම වෙලාවෙම කිසිම වෙලාව කියන්නේ තමන්ගේ මනසේ හිතේ හිතේ කල්පනා කරන්න දෙන්න එපා බාහිර දේවල් හෝ බාහිර පුද්ගලයෝ ගැන. හොඳට දකින්ද අර අපි කිව්ව දැන් දරුවා ගැන හිතට සිහි වෙන වෙලාවේදී මහත්තයෙක් දකින්න පුළුවන් මේ තමයි මම මගේ මනසේ තියෙන කර්ම නිමිත් අලුත් එළියා ගන්නවා නේද? දරුවා දරුවා කොහොමද දන්නේ කියලා කර්ම නිමිත් අලුත් එළියා කරනවා. ඇයි ඒ? යම් දවසකදී සතර මහා ධාතුන් යුක්ත නැත්නම් 13 ආනත්වයේ ගැටිලා මේ නිමිත්ත ඇති කරගන්න උදව් වෙච්ච විදිහේ 13 ආනත්වයේ ගැටලා ඒ සංඥාව උපදිනකොට මේ අද අලුත් වැඩියා කරන විස්තර ටිකත් එක්කයි එදාට මනසේ යෙදෙන්නේ කියලා දකින්න. එතකොට අපි හිතාගෙන විදිහ දරුවා හම්බ වෙනවා නෙමෙයි අපිට ඒ සතර මහා ධාතු 13 ආනත්වය නිසා යම් සංඥානානත්වයක් ඇති වුණා නම් ඒ මත අපි සංකප්පයාගේ නානත්වයේ මත දරුවා පුතා මොනුරා කියලා සංකප්පයාගේ නානත්වයේ මත කැමැත්තේ නානත්වයක් දැන් ඇති කරගෙන තියෙනවා නම් අපි හිතාග අපේ සංකප්පයේ නානත්වයේ මත මේ කැමැත්තේ නානත්වයේ තියෙන්නේ මිසක ඒ ධාතු නානත්වයේ මත නෙමෙයි. ඊගාවට වෙන්නේ ඒ චක්කු ධාතු රූප ධාතු චක්කු විඤ්ඤාණ ධාතු කියලා ඒ ධාතුනානත්වය ඇස් ඉදිරිපිට පහළ වෙනකොට අපේ මනසේ අර අපි අලුත් වැඩියා කරපු හිතපු ආශ්‍රව ටික යෙදෙන එක වෙන්නේ. එතකොට හැම වෙලාවෙම අපි බලන්න ඕනේ දරුවක හිතන මෙහෙම හිතනකොටත් මෙහෙම කෙනෙක් හෝ දෙයක් බාහිර භෞතිකය තුල කොහෙවත් නැහැ නේද කියලා දකින්න. හිතන්න. හොඳට බලන දරුවා කියලා අපිට හිතෙන මේ නිමිත්ත ඇති කරගන්න උදව් වෙච්ච රූපය හිත යටින් යනවා. එතෙන්ද කන බොන ආහාරයෙන් හැදුණු හම්මස්ලේන හරයට ඇටමිදි වලින් යුක්ත රූපයක් නේද තියෙන්නේ. ඒ බඳු රූපය ඇස් ඉදිරි පිටට ආවොත් දරුවා කියන අදහසේදී නේද ආපහු කියලා එහෙම හිතනවා. එතකොට යම් දවසක රූපයක් බලාගෙන දරුවා කියන අදහස ඇති කරගන්න උදව් වුණා නම් මේ ඒ ඇහැ ඒ රූපය ඒ චක්කු විඥානය නිරුද්ධ වෙලා ගොඩක් කල නේද කියලා දකිනවා. ඊට පස්සේ ওই විදිහට හැම එකක්ම අපි හිතන දේවල් කවදාවත් බාහිරේ ගිහිල්ලා බලන්න බෑ ධාතුනානත්වයේ ගැටෙනකොට මේ විස්තර ටික ආපහු අපේ මනසේ දෙයි කියන කාරණාව දකින්න. එතකොට එයා දකිනවා හැබැයි ධාතුනානත්වයක් තියෙනවා. දැන් මේ ධාතු නාමත්‍ය චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු කියන මේ තුන් ධාතුව නිසා චක්කු සම්පස්සේ ස්පර්ශ නිසා දැන් මේ බඳු සංඥාවක් පහළ වෙනවා පහළ වෙනකොට අහවල් මහත්යන කියන අදහස් ටික මන් තුල යෙදෙන එක වෙන්නේ හැබැයි මං හිතාගෙන ඉන්න විදිහේ මහත්යෙක්ව බලන්න මට ආපහු බෑ මම අහවල් මහත්ය කියන මගේ කර්ම නිමිත්ත උපකාරයි මොකටද ආයෙත් ඇහැ රූප චක්කු විඥානේ උපදවන්නේ විතරයි අහවල් මහත්ය බලන්න යනවා කියනකොට උන් අවිද්‍යාපච්චය සංකල්ප සංඛාරපච්චය විඥාන කියලා ආපහු ඇහැ රූප චක්කු විඥානේ උපදිනවා. ඒද මහත්ය බැලුවා නෙමෙයි ආය ධාතු උපැද්දුවා. ආය ධාතු නිසා මේ සංඥාව පහළ වෙනකොට මායි මහත්ය හම්බුන මහත්ය දැක්ක කියන අදහස් ටික මේ දෙනවා. හැම වෙලාවෙම තමන්ගේ මනසෙම ආස්තව විදිහට තියෙන මිසක Taman හිතන විදිහේ පුද්ගලිය සත්‍යය කිසිම කලක භෞතිකය තුල ඉඳලා නැහැ. කියන ටික Tamanට පේන්න ඕනේ ඒ විදිහට පේන්නයි නුවණින් බලන්න ඕනේ. ඒකටයි අපි විදර්ශනා කරනවා කියන්නේ. ඒ කිව්වේ හැම වෙලාවෙම පුළුවන්කම අපිට තියෙන්න ඕනේ මොකද්ද? මනසේ සිහි කරන විදිහේ සත්පුද්ගල හැඟීමක් භෞතික වස්තුන් තුල නැහැ කියන එක. හම්බ වෙන්නේ බාහිර අනාත්ම ස්කන්ධය තමන් තුළ පුද්ගල සංඥාව යෙදෙනවා. අපි පුද්ගල සංඥාව නැවත නැවත සිහි කළ පුද්ගලෙක් බලන් යනවා කියලා ගිහාමත් වෙන්නේ. ඒක උපකාර වෙනවා අනාත්ම ස්කන්ධ ටික ආපහු හදාගන්න. ආයෙත් ස්කන්ධ ටික හැදුණු ගමන් තමන් තුළ සංඥාව යෙදෙනවා කියන එක ලක්ෂණය. එතකොට මෙතනදී අපි කියමු මේ ධාතු නානත්වය දකිනකොටම කෙනා කෙනාගේ මනස තුල ආශ්‍රමික සුදස්සන හාමුදුරුවෝ කියන එක කෙනා කෙනාගේ මනස තුල සිහි වෙලා තියෙනවා මිසක මේ කනබුර ආහාර චුට්ටක්වත් වෙනස් වෙලා නැහැ. දැන් බලන්න මේ මේ රූපේම ඇස් ඉදිරියට පිටට එද්දී මෙතෙන්ට හිතෙන්නේ මම කියලා. ඔන්න දැන් ඒ රූපේම මම කියලා. මේ රූපේම තව කෙනෙකු ඇහැ රූප චක්කු විඥානේ තියෙන තැනක කෙනෙකුට පෙනෙනකොට එයාට හම්බෙන සුදස්සන හම්බුනේ කියලා. එතකොට කෙනා කෙනාගේ මනසේ ආශ්‍රය ඉදලා මිසක අපිට දකින්න පුළුවන් වෙන්න ඕනේ මේ ධාතුව නිසා මම කියන අදහස දකින්න පුළුවන් වෙන්න ඕනේ මේ රූපේ මම කියලා අපහු ගන්න බැරි වෙන්න ඕනේ අනිත් කෙනාට පුළුවන් වෙන්න ඕනේ මේ ධාතුව නිසා මේ රූපය නිසා Taman තුල සුදසන හඳුරු කියන අදහස ඉදිරියට කියලා දකින්න පුළුවන් වෙන්න ඕනේ. සුදසන හඳුරු රූපය අපහු බලන්න බැරි වෙන්න ඕනේ. රූපය අනාත්මයි. අනබුන ආහාරයෙන් හැදිලා තියෙනවා. එතකොට කෙනා කෙනාගේ මනසේ දැන් ඔය රූපේම මේ ඇස් ඉදිරිපිට දෙනකොට මහත්ය කියන අදහස සිහි වෙනවා. ඔය රූපේම ඔතෙන්ට දකිනකොටම මම කියන අදහස සිහි වෙනවා. එතකොට දැන් මම කියන එක හෝ මහත්ය කියන එක හෝ මේ මනසේ ඉදිච්ච සිද්ධිය ඒක ආයිත් නෑ ඔය කනබුරා හරේ හඳුන් රූපෙට. එතකොට මාව සිහි කරනවා කියලා Taman සිහි කරනවා කියලා සිහි කෙරුවා හැකි ඒක මනසේ තියෙන කර්ම නිමිත්තයි. එහෙම නැතුව ඒ ශරීරය සිහි කෙරුවා නෙමෙයි. මගේ අතපය දකින්න බෑ. මහත්යා කියලා මෙහි බලුවොත් මම වැරදි. මට පුළුවන් වෙන්නේ රූපයේ දකිනකොට මහත්ය කියන අදහස එදිලා තියෙනවා. ලෝක තුල සම්මතයෙන් කතා කරනවා නමුත් හොඳට මම දකින්න ඕනේ මම ඇල්ලුවොත් අනාත්මෝ රූපේ නම් අහුවේ. නමුත් කවදාවත් පුද්ගලයෙක් අහුණා නෙමෙයි නේද කියන නෝනම තියෙනවා. ඒ විදිහට ස්කන්ධ ටික හමු වෙද්දි මනස තුල ආශ්‍රය දෙන හැටි බලන්න හැම වෙලාවෙම ආශ්‍රයයන් සිහි කරලා ස්කන්ධ පරිහරණය කරනවා පරිහරණය කරන්න බැරි වෙනවා ඒ කියන්නේ පුද්ගලයෙක් කෙනෙක් කියලා සිහි කරලා පුද්ගලයෙක් කෙනෙකු බලන්න යන එක වැරදි කියන එක තේරෙනවා ඒ කියන්නේ අපි බලන්න ගියත් ආයෙත් ඇස් ඉදිරි පිටට හම්බ වුණේ අනාත්ම ස්කන්ධ ටිකමයි පෙනෙනවත් එක්කම අපි තුල පුද්ගල භාවයේ දුන කියන එක පේනවා. ඔන්න ඔයක ඇත්ත දකින්ද ඊට පස්සේ ඔය ඇත්ත දකින්ද ඔය විදිහට මෙනෙහි කරන එකට කියනවා විදර්ශනා කරනවා කියලා. ස්කන්ධ ටිකේ ඇත්ත හොඳට බලනවා ඒක කාය කායගත සතියේ නොයෙක් මේක ආකාරයකට රූපේ පෙරල පෙරල පෙරල පෙරල ඕන විදිහකට බෙදලා බලන්නේ මොකටද රූපය නිසා Taman තුල පුද්ගල සංඥාව යෙදිලා තියෙන කියලා බුදුහාමුදුරු කියපු මේ වචනේ ඇත්තද කියලා මේ බලන්න. දැන් අපිට තාම රූපේ කෙනෙක් වගේ නෙපෙන්නේ. රූපය හොද්දට හේතු ඇති වෙන හේතු හැටියට බලනවා නැති වෙන හේතු හැටියට බලනවා රූපය පෙරලා පෙරලා පෙරලා පෙරලා බලනකොට කාලයක් යනකොට නීවරණ ධර්ම අඩු වෙනවා. කොහොම බල බල එතකොට හොද්දට තේරෙනවා. ඒ නීවරණ කිව්ව වෙන මොකුත් නෙමෙයි. පුද්ගලයේ පුද්ගලයේ පුද්ගලයේ කියලා බලපු එකේ තද්ද ගොරෝසුකම අඩු වෙනවා. අඩු වෙනකොට හොඳට රූපය ඇත්ත පේනවා. රූපය ඇත්ත පේනකොට තමන්ට කිසිදු සැකයක් නැහැ. රූපේ දකින්නකොට පුද්ගල සංයාවම තමන්ගේ මනසේ නෙදෙයිදලා තියෙනවා කියලා. එදා ඉඳලා එයාට හයියක් තියෙනවා කිසිම දවසක කවදාවත්ම අපි හිතාගෙන හිටපු ඉන්න විදිහේ කිසිදු පුද්ගලයේ සත්‍යයක් ඉඳලා නැහැ කියන තැනින් මිදෙනවා එක දර්ශනයකින් එක ශ්‍රේණියකින්. ඇයි හැමදාම වෙලා තියෙන ඇත්ත ඕක. ස්කන්ධය ඇතික හම් වෙනකොට අපේ මනස තුල ප්‍රපංචයේදීලා කියන එක තේරෙනවා. එදා ඉඳලා තමන් තුල තාම ආශ්‍රය ගිල නැති හින්දා සත්පුද්ගල හැඟීම තමන්ගේ මනස තුලට එනවා. තේරෙනවා. ඇත්ත නොදකින්ද දකින්ද අමතක වෙන වෙලාවට පුද්ගලය ගැන කල්පනා කරන නමුත් සිහි කළ වෙලාවට යාට චුට්ටක්ක සැකයක්. එයා හැම වෙලාවෙම දකින්නේ බාහිර ධාතු නානත්වයේ නිසා තමන්ගේ මනස ප්‍රපංච වේදනා කියලා බලනවා. ප්‍රපංච සංඥා සිහි කරලා ලෝකයේ දිහා ධාතු දිහා බලන එක වැරදි කියලා දකිනවා. ඇත්ත එහෙම දකිනවා. මේ ඇත්ත නොදන්නා කම නිසා ලෝකයා කරන්නේ මෙන්න මේ පංච උපාදාන ස්කන්ධ දුකක් විඳිනවා නේද කියලා. ඒ කියන්නේ ස්කන්ධ නිසා තමන් තුල කෙලෙස් යෙදෙනකොට ඒ කෙලෙසුන්ගෙන් ස්කන්ධ දිහා බලලා කියනවා. එහෙම නේද මේ ලෝකෙ තුල සත්‍ය පුද්ගලයා හම්බ වුනේ හම්බ වෙන්නේ කියලා එයා දකිනවා. එයාට සැකයක් නැහැ ඒ කියන්නේ. ලෝකයේ තුල සත්‍ය සත්පුද්ගල භාවයක් පරිහරණය කරන්නේ මේ ඇත්ත නොදන්නා කම නිසායි. ස්කන්ධයන්ගේ ඇත්ත නොදන්නා කම නිසා කෙලෙස් පහළ තමන්ගේ මනසේ දෙනවා. කෙලෙස් ගැනත් අදහසක් නැහැ, ස්කන්ධය ගැනත් අදහසක් නැති වෙනකොට ඒ කෙලෙස් අදහසින් ස්කන්ධය දිහා බලනවා. ඒ කිවි දැන් අපි තේරෙන විදිහට රූපය කියන්නේ අනාත්මයි සතර මහා ධාතු කියන්නේ රූපය ඇත්ත නොදන්නා කම නිසා සත්‍ය පුද්ගලෙක් කියන අදහස ඇති වුණා. රූපය ඇත්ත නොදන්නා කම නිසා සත්‍ය පුද්ගලික කියන අදහස මනසේ යෙදුනේ නේද කියලා සමුදය ගැන කෙලෙස් ගැනත් අදහස් දන්නේ නැත්නම් මේ සත්‍ය පුද්ගලයා කියන කෙලෙසින් එයා රූපෙ දිහා බලනවා. එතකොට දැන් එයාට අඩු නැතුවම පුද්ගලයෝ පේනවා. ඒ විදිහටමයි මම හැදිලා තියෙන්නේ. අනාත්ම ස්කන්ධ ටික නොදන්නා කම නිසා මම කියන අදහස ඇති වුණා. මේ ස්කන්ධය පිරිසිදු නොදන්නාකම නිසා මම කියන මාන්නය මම කියන ප්‍රපංචය කෙලෙසේ මනසේ දිලා නේද කියන එක දන්නේ නැතුණා මේ අදහස මේ රූපෙ දිහා බලලා දැන් මේ තියෙන්නේ. දැන් මේ කය මගේ වගේ. මගේ අත, මගේ කකුල, මගේ ඔළුව වෙලා තියෙන්නේ එහෙම. එතකොට ස්කන්ධය නොදකින නිසා කෙලෙසේ කෙලෙසිය තියෙන හැටිත් මනස තුල නොදකිනකොට කෙලෙසුන්ගෙන් ස්කන්ධ ටික පරිහරණය කරනවා කෙලෙසු ස්කන්ධයි දෙක එකක් කරගත්තාම ලෝකයට හම් වෙන සත්වය පුද්ගලයෝ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් ඔන්න පංච උපාදාන ස්කන්ධය පංච උපාදාන ස්කන්ධ දුක වෙන්නේ එතකොට මේ පංච උපාදාන ස්කන්ධ දුකෙන්ම මිදෙනවා අපිට මේ උපාදානය නිදුන සතර උපාදානය නැත්නම් මේ ප්‍රපංච ටික අතහැරෙමු. ආශ්‍රය ක්ෂය වෙනවා. ඒ ආශ්‍රව ටික ක්ෂය වෙනවා මොකද ආශ්‍රව පරිහරණය කරන්නේ නැත්තම්. කෙලිස් පරිහරණය කරන්නේ නැත්තම්. ප්‍රපංච පරිහරණය කරන්නේ නැත්තම්. කෙලිස් පරිහරණය කරන්නේ ප්‍රපංච පරිහරණය කරන්නේ නැහැ කියලා කිව්වේ තමන්ගේ මනසේ තියෙන කෙලෙස් වලින් මේ ලෝකෙ දිහා බලන්නේ නැත්තම්. ඒ කියන්නේ මම කියන අදහසෙන් මේ රූපෙ දිහා බලන්නේ නැත්තම්. දන්නවා මේ කනබුන ආහාරයෙන් යුක්ත රූපය නිසා මම කියන අදහස ඇති වෙනවා. ආපහු මම කියන අදහසෙන් මේ කය දිහා බලන එක වැරදි, මගේ අතපය දකින එක වැරදි කියලා එයා දකිනවා. රූපය ඇත්ත නොදකින නිසා සත්‍යය කියන අදහස ඇති වෙනවා. දකිනවා එයා දෙලේ. හැබැයි මේ සත්‍යය කියන අදහසින් රූපෙ දිහා බලන එක වැරදි කියලා දකිනවා. අනිත් පැත්තට යන එක නතර වෙනවා. ලෝකෙ වෙන්නේ ස්කන්ධ ටික නිසා වැරද්ද ඇවිල්ලා වැරද්දෙන් ආපහු ස්කන්ධ ටිකට ගිහිල්ලා තියෙනවා. ඔය තමයි පංච උපාදානස්කන්ධ ලෝකය. උපාදානයේ ගෙවෙන්න තියෙන්නේ ස්කන්ධයන්ගේ ඇත්ත නොදන්නාකම නිසා තමන්ගේ මනස තුළ මේ වගේ වැරද්දක් ඇති වෙලා තියෙනව නේද කියන ටික විතරක් දකින්න. ওই විදිහට බලබලා යනවා වැරද්දෙන් ස්කන්ධ ටික දිහා බලන්න. කෙලෙසෙන් ස්කන්ධය පරිහරණය කරන්න. ආපස් අනිත් පැත්තට යන්නේ. ඔන්න ওই විදිහට මනස හුරු කරනකොට හුරු කරනකොට ස්පර්ශ ආයතන හයේම කෙනෙකුට අනිමිත්ත බව කෙනෙකුට ශුන්්‍යත බව කෙනෙකුට අපනිහිත බව සම්පාදනය වෙනවා. ඔය ටික තමයි බාහිරය නිසා Taman තුල ආශ්‍රය යෙදෙන හැටි දක්වනවා ආශ්‍රයයන්ගෙන් බාහිර ස්කන්ධය පරි අල්ලන්නේ නැහැ. කිසිවක් උපාදාන වශයෙන් ගන්නෑ. එතකොට මේ උපාදානය, මේ ආශ්‍රය, මේ කෙලෙස් ටික පිරිගෙනවා. ටික ටික කෙලෙස් ආශ්‍රයක් ගෙවෙනවා. ආශ්‍රය ඡේදිය. ඔය විදිහට බලන එකට කියන සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියට උපකාරක වෙන සමතකම තහනක් වඩනවා. බුද්ධ ගුණ, ආශ්‍රය, මරණය, මෛත්‍රී කැමති එක. හිත වඩන් උපකාරක වෙන සීලයක පිළිපදිනවා. සීලයක පිළිපදලා සමාධි වඩමින් ස්කන්ධ නිසා කෙලෙස් දෙන හැටි දකිනවා පුද්ගල භාවය දෙන හැටි දකිනවා පුද්ගල භාවයෙන් ස්කන්ධය දිහා දකින එක වැරදි කියලා දකිනවා ඇහැයි රූපයයි චක්කු විඥානයයි කියන ධාතු මාත්‍රයක් කියලා දකිනවා ධාතු නාමත්වය නිසා මේ සංඥානානත්වයකුත් පහළ වෙනවා කියලා දකිනවා ඒව දෝෂ නැහැ කියලා දකිනවා ඒ නිසා තමන්ගේ මනසේ පහළ වෙන පුද්ගල සංඥාවයි දෝෂ කියලා දකිනවා එතකොට ඇහැ රූප චක්කු විඥාන උදව් කරගෙන මම නැත්තම් පුද්ගලයා කියන අදහසක් පහළ වෙනවා නම් එයා දකිනවා අදහස ඇති වෙන්න හේතු වෙච්ච ඇහැ රූපයේ චක්කු විඥානයේ සත්‍යයක් නෙමෙයි. ඇහැ රූපේ චක්කු විඥානයේ මම නෙමෙයි. ඒ අදහස නිසා මම කියන අදහසක් ඇති වුනේ කියලා මේ ටික දකින්න පුළුවන්. මේ විදිහට නුවණෙන් බලනවා මේ ඒක ප්‍රඥාව. ඒ හැම වෙලාවම අපිට බොහොම පහසුයි යෝග හිතේ හිතේ කාව හරි බලන් යනවා කියලා හිතනකොට විදර්ශනා කරන්න හරි පහසු තැන්. ඒ කියන්නේ අපි කෙනෙක්ව බලන් හිතේ හිතේ plan කරනකොට හිතනකොට මේ තමයි කර්ම නිමිත්ත කියන්නේ මේ හිතේ හිතේ කෙනෙක් කෙනෙක් ඉන්නවා බලන් යනවා කියලා හිතාගත්තට අපි අරමුණට අග්ගල බලන එතනද තියෙන්නේ කන බොන ආහාරයෙන් හැදුණු හම්මස්ලේ නහරෝලි යුක්ත රූපයක් නේද? ඒ රූපය ඇස් ඉදිරිපිට එනකොටම පුද්ගල සංඥාව මා තුළේ දෙයි නේද? මේ මනසේ දෙයි නේද? එහෙම නැතු එහි ඉන්න කෙනෙක් හම්බුණා නෙමෙයි නේද? ස්කන්ධය අනාත්මයි නේද කියලා ඒ විදිහට මෙනෙහි කිව්වේ හැටි. වෙනද වගේ එහි ඉන්න කෙනෙක් ගැනම හිතන්නේ නැහැ. ওই විදිහට හිතන එක තමයි සීලයක පිළිපදලා සමාධි වඩමින් ওই විදිහට හිත හිතා හිටියෝ ස්කන්ධ ටික නිසා ආශ්‍රය දෙන හැටි බලනවා ආශ්‍රයෙන් ස්කන්ධ අරමුණු කරන්නේ නැති මට්ටම. කොහොම නුවණින් දෙපැත්තට බලබලා බලබලා ඉන්නකොට ඔන්න ආශ්‍රවයන්ගෙන් හිත මිදෙනවා. කෙලෙසුන්ගෙන් හිත මිදෙනවා. ආශ්‍රවයන්ගෙන් හිත මිදෙනවා කියලා කියන්නේ අර මං කියේ ස්පර්ශ ආයතන හයේම සත්පුද්ගල භාවයෙන් මිදෙනවා එක්කෝ. ඒකට කියව ශුන්‍යත ජීත විමුක්තිය. ස්පර්ශ ආයතන හයේම ඒ ස්පර්ශ ආයතනයේ හැර අනිත් දැකපහපු හැම නිමිත්තකින්ම මනස මෙදෙනවා. අනිමිත්ත. ස්පර්ශ ආයතන හයේම ගත යුතු තමන් සතු කරගත යුතු කිසිවක් යා නොදකිනවා. අපනේත. ඔන්න ওই මට්ටමට මනසපත් වෙනවා. එතකොට එයා දන්නවා ආශ්‍රයෙන් මනස මිදුණා, කිලිසුන්ගේ මනස මිදුණා, මිදුණා මිදුණු කියන එක දන්නවා. මත් එක ලියුත්තක් නැහැ කියන තැන දන්නවා. ඔන්න ওই තැනට ආවහම ජීවත් වෙන මේ ඒ විදිහට ජීවත් වෙන කෙනාට කියන රහතන් වහන්සේ කියලා එච්චරයි මේ ශාසනය තියෙන්නේ. එදා ඉඳලා ජීවිතය කියන්නේ අර අපි කියන්නේ නියම විදිහට වර්තමානයේ ජීවත් වෙනවා කියලා කියන්නේ. පේන්න තියෙන හේතු ටික ගැටෙනකොට පේනවා. හේතු ටික නැති වෙනකොට නැති වෙනවා කියන එක ධර්මතාවය. ඒක බලන්නවත් ඕනේ නැහැ. ආය කිසිවක් කරන්න ඕනේ නැති තැනක් තියෙන එච්චරයි. ඒ තැනටපත් වෙනවා. ඉතින් ඕකට තමයි අපි මේ උත්සාහවත් වෙන්නේ. ඒකට තියෙන ප්‍රතිපදාව මොනවාම සිද්ධියක් කියන්නේ. එයාට තේරෙනවා එයාට දකින්න පුළුවන්කම එනවා යම් දැන් මෙහෙම කිව්වට පේන්නේ ඇත්තටම ඇහැ රූප චක්කු විඤ්ඤාණ මේ ටික ස්කන්ධයි ඒ ටික නිසයි පුද්ගල සංඥාව ප්‍රපංච කියන එක යෙදෙන්නේ උපාදානයේ යෙදෙන්නේ ඒ උපාදානයෙන් ගත්ත නිසා මේ රූපේ කෙනෙක් හිතේට පේන්නේ නේද කියන ටික සැකනතුව පේන දැනක් වෙනවා එදාටයි ඒ දැකීමේදී තමයි යට දිටි නැති වෙන්නේ. ඔන්න ඔය මුල් වතාවට ඔය ටික දැක්කොත් එදා ඉඳන් එයා දන්නවා කරන්න ඕන ටික. මේ ස්කන්ධය කෙලෙසේ දෙක වෙන වෙන සිද්ධිය පෙනෙන තැනක් එනවා. ඒ කියන්නේ අපි කොච්චර කිව්වත් තාම අපි හිතාගන්නේ සත්වයේ පුද්ගලයෝ ඉන්නවා ඉන්න අය අපිට හම්බ වෙනවා ඒ අයව ගිහිල්ලා හම්බ වෙන්න පුළුවන් කියන තැනක. ඔය අර මං කියපු විදිහට බලබලා බලබලා ඉන්නකොට එකයි දැන් සෝවාන් මාර්ගය කියන්නේ අනඤ්ඤාතඤ්ඤ සාමිතියනේ නොදන්නා දේ දැනගන්න යනවා කියන එක. කවදාවත් නොදැක්ක දේ දකින්න පුළුවන් තැනකට එනවා. කිසිදු සැකයක් නැතුව ස්කන්ධය අනාත්මවමයි ඒ හරඹයව තමන්ගේ මනස තුල ප්‍රපංචය දිලා තියෙනව නේද කියලා චුට්ටක්වත් සැක නැතුව පේන තැනක්. මේ අදහස් වලින් සිහි කළ කවදාවත් ලෝකෙ හොයන්න බෑ අනාත්ම වූ ධාතුවම හම්බ වෙනවා හම්බ වෙනකොට තමන්ගේ මනසේ ආත්මය විදිනවා කියන එක තේන තැනක් එනවා. ඒ වුණත් එළඹ සිටින්නේ මේ දර්ශන මට්ටම. ආශ්‍රව වලට ආයෙත් වැහෙනවා. ආයෙත් මතක් කර කර ගන්නවා ආයෙත් එළඹ. මේ දැකපු දර්ශනේ එන්නේ එන්නේ එන්නේ පොලිස් වෙනවා. ඒකට තමයි තවදුරටත් වැඩිම සකදාගාමී වෙනවා අනාගාමී වෙනවා කියලා කියන්නේම ස්කන්ධ ටික නිසා කෙලෙස් දෙනවා කියන එක දකිනවා කෙලෙස් අපි හිතාගෙන ඉන්න විදිහේ දේවල් බාහිර තියෙනවා කියලා නොදකින. කොහොම හොම හොම හොම ගියාම රහත් වුණා කියලා කිව්ව වෙන මොකුත් නෙමෙයි. ස්කන්ධ ටික හම්බ වෙනවා මනසේ ආශ්‍රය යෙදෙන යෙදෙන එකම නතර වෙනවා ආශ්‍රයන්ගෙම මිදෙනවා. ඒක දැන් සෝවාන් සකදාගාම අනාගාම රිහත් කියන ටිකම පෙන්වන්නේ ආශ්‍රයෙන් මිදෙන මිදීම මත මේ ඵලය පෙන්වන්නේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන කෙලෙසුන්ගෙන් මිදුණා. ඖදාරික කාමරාග පටිඝයන්ගෙන් මිදුණා. ඊට පස්සේ අවශේෂ කාමරාග පටිඝයන්ගෙන් මිදුණා. ඊට පස්සේ රූප රාග රූප රාග මාන උද්දච්ච අවිජ්ජාවන්ගෙන් මිදුණා කියන ටිකම ආශ්‍රයන්ගේ පැත්තෙන් විතරයි මාර්ගඵල පෙන්වන්නේ. මොකද ස්කන්ධ පැත්තෙන් පෙන්වන්න බෑ. ස්කන්ධයන්ගේ ඇතිතතු එකමයි. ඒ ඒ ස්කන්ධයන්ගේ ඇත්ත නොදකින එකයි වෙන්නේ මේ කෙලෙස් වලින් බැහැලා. කෙලෙස් ගෙවෙන්න ගෙවෙන්න ස්කන්ධයන්ගේ ඇත්ත පේනවා. ඇත්ත පේන්න පේන්න කෙලෙස් එතකොට තියුණු ස්කන්ධයන්ගේ ඇත්තම තමයි හටගත්තු ස්කන්ධය නිරුද්ධ වෙනවා කියන එක. ස්කන්ධ නිරෝධය තමයි කියන්නේ. ආශ්‍රය නිසායි මේ කෙලෙස් ස්කන්ධයන්ගේ ඇත්ත නොපෙනේ. ඔය එච්චරයි තියෙන්නේ. අර මම කියපු විදිහට ටිකක් බලන්නකො මහත්තයා කියන්නේ හැම වෙලාවෙම අපි හිතාගෙන ඉන්න විදිහේ සත්ව පුද්ගල භාවයෙන් යුක්ත කිසිදු කෙනෙක් බාහිරේ ඉතුරු කරන්න එපා. අපිට ඕන තරම් සත්ව පුද්ගල කියලා හිතන්න පුළුවන් නේද? අපි හැම තැනකදීම දකින්න ඕනේ අපි අතීතයේදී උනේ අවිද්‍යාව නිසා අපි තුල සංකාර ඇති වෙලා ඒ ස්කන්ධය ඇතිතතු නොදකින කම නිසා අපි තුල පුද්ගල භාවයක් ඇතිලා අනාගතයේදී වෙන්නේ එහෙමයි ඒ දැන් බලන්න කියලා ගියාම ඒ ස්කන්ධයන්ගේ ඇත්ත නොදකින කම නිසා අපි තුල ආශ්‍රය දෙන එක සංකාරය ඇති වෙන එක එහෙම නැතුව අපි හිතාගෙන ඉන්න විදිහේ පුද්ගලිය අතීතයේ හම්බුණා ආයෙත් ගිහලා බලන්න පුළුවන් එහෙම නෙමෙයි කියන එක දකින්න ඕනේ. අතීතයේදී බාහිර හිතව පුද්ගලය දැක්ක ආයෙත් ගිහලා බලන්න පුළුවන් කියන මේ වැරද්ද අතහරින්න ඕනේ. වැරද්ද ගෙවෙන විදිහට මෙනෙහි කරන්න ඕනේ. ඒක මෙනෙහි කරන්න තියෙන ක්‍රමය තමයි මම කිව්වේ හැම වෙලාවෙම හිතාගෙන ඉන්න අපි කෙනෙක් සිහි කරනකොට දකින්න ඕනේ මේ සත්පුද්ගල භාවයෙන් යුක්ත අපේ මනසෙම තියෙන හැඟීමක් කර්ම නිමිත්තක්. අපි මේ කෙනෙක් ඉන්නවා කියලා හිතාගෙන ඉන්න තැනක තියෙන්නේ මෙන්න මෙහෙමයි කියලා එතන ඇත්තට බලනවා. ඒබඳු රූපය ඇසිදිලිපිට වෙනකොට ආයෙත් මේ වගේ ආශ්‍රව සමගිය මනසේ ඉදේ නේද කියලා ආයෙත් බලනවා. තුන් කාලෙම බලන එක. දරුවා කියලා සිහි වෙනකොට බලනවා මේක දරුවා කියන අදහස ආත්ම සංයාව මගේ මනසෙම තියෙන එකක් නේද කියලා බලනවා. දරුවා බලන්න කියලා ගියාම වෙන්නේ කන බොන ආහාරයෙන් හදපු අම්මස්ලේන හර ඇට ඇට මිදුළු වලින් යුක්ත වූ රූපය ඉදිරි පිටට එයි කියලා දකිනවා. එතකොට ආයෙත් මේ දරුවා පුද්ගලයා කියන සංඥාවම ප්‍රපංච ටිකම මේ මනසේ දෙයි නේද කියලා බලනවා. ඔහොම ඔහොම ඔහොම ඔහොම ටිකක් බලබලා බලබලා ඉන්නකොට Tamanට මේකේ සැකයක් නැහැ මේක කරගෙන යන්න පුළුවන් මට්ටමට එනවා. ඊට පස්සේ හැම දියක් අරඹයාම බලන්න පුළුවන්. ටික දවසක් යනකොට තේරෙනවා දෙයිනේ මෙච්චර කල් කරලා තියෙන ලේසි වැරද්දක් නෙමෙයි නේද කියන එක. මම කියලා ඇත්ත මේ සංගපාතක කියන්නේ එළියේ කියන්නේ සම්මානක කියලා අපි කියලා කියනවා සාමාන්‍යයෙන් උනාට දැන් ඒක ප්‍රායෝගිකව දැන් මතක් වෙනකොටම එහෙම කරගෙන කරගෙන යනවා කරගෙන හිතින් අරක දැක්ක නෙමෙයි දැන් විතර්ක බලයෙන් විතර්ක කිරීම නිසා ඒ අවස්ථාවට ඇතිවෙච්ච නික සත්‍ය අනුලෝමික ඥානයක්. සත්‍යෙට කිට්ටු නොවන. නමුත් මේක කරනකොට දකින්නව කියන එක ඌට වඩා වෙනස් එකක්. ඕක හැම වෙලෙම පන්න පන්න කරන්න ඕන එක. රූප කලාප කඩ කඩා බලන්න ඕනෙත් නෑ. රූපයේ අමාරුවෙන් ගැඹුරු තැන් වලට යන්න ඕනෙත් නෑ. දැනට පෙනෙන මට්ටමම ගන්න. පෙනෙන මට්ටමත පුද්ගල සංඥාව යෙදෙන්නේ මනසේ තමන් හිතාගෙන ඉන්න විදිහේ පුද්ගලෙක් හම්බ නොවෙනවා කියන තැනකින් අනාත්ම විදිහට බලාගෙන යන්නේ. එතකොට ඔන්න ඔය ඔය සංඥාවෙන් අපි ගියොත් අපි අපේ චේතු විමුක්තිය නම් කරන ශුන්‍යත චේතු විමුක්තිය කියලා. සත්පුද්ගල භාවයෙන් ශුන්‍යයි. ඇස් ඉදිරි පිටට හම්බ වෙන කන ස්පර්ශ ආයතන හරයට හම්බ වෙන කිසිදු දෙයක් ආරම්භය සත්පුද්ගල සංඥාව හිතින්නේ නැහැ කියන තැනින් මෙතෙන්. එතකොට හැම වෙලාවෙම පුළුවන් පුළුවන් තරම් මතක් කරගෙන වැඩ කටයුතු කරද්දී වුණා. මේකෙදි එක තැනක ඉඳගෙන ඉන්නවා කියලා එකක් නැහැ. හැම වෙලාවෙම මෙනෙහි කරන්න පුළුවන්. යන එනකොට වුණත් ඕන වෙලාවක ඊට පස්සේ එයාට ඒ සත්පුද්ගල භාවයෙන් ගත්තා වගේම අනාත්මෝ ධර්මතාරම්භයත් ඉදිරියට නමුළු සියුම්ව හිත වැඩෙන්න වැඩෙන්න නුවණ දිවෙනවා. ඒ කියේ දැන් ද්‍රව්‍ය කාරණා කියලා ගත්තාම අන්තිමට සතර මහා ධාතු රූපය සතර මහා ධාතුයි. ඒ වටිනාකම් දීලා තියෙන කෙනා කෙනාගේ මනසින් නේද කියන එක එනවා. <laughs> ඒ වගේ. අපි කියමු රුපියල් 1000ක් කියනකොට පුංචි දරුවෙක් ගන්න එයාට සුදු වටිනාකමක් නැහැනේ කරදාසියට. එයාටත් තේරෙනවා. දැන් අපිටත් තේරෙනවා. නමුත් ඕකේ අපිට තියෙන වටිනාකම ටිකක් වැඩි. නේද? රුපියල් 100ක රුපියල් 1000කුයි තියෙනවා. එකම කරදාසි. පේන මට්ටම් එකමයි. රූපයක් කොලයක්. දැන් එකක වටිනාකම අඩු වෙනද එකක වටිනාකම වැඩි වෙනද බලන්න. මේ අපේ මනසේ තියෙන ආශ්‍රව පැත්තේ නෙමෙයිද කියන්නේ. ඔය එකම දකින්න. ඒ ඒ විදිහට ඉස්සෙල්ලව සත්පුද්ගල භාවයේ තියෙන නිමිති විතරක් අල්ලගෙන යන්න. එහෙම අල්ලගෙන යනකොට ඒකට ඇමිනිලා එනවා මේ ලෝකෙ තියෙන ඔක්කොම ටික. ඒක දකින්න තැනට ආවහම Tamanට කිසිදු සැකයක් නැහැ. දැනට සියුම් සියුම් රූප කලාප බලන්න රූප කලාප වල අනිත්‍ය බලන්න අමාරුවෙන් හොයන්න ඒ මුකුත් එපා දැනට රළුවට ওই පෙනෙන මට්ටමට ඒකේ හොඳට Tamanට සිහි වෙන්න සත්පුදුල භාවයට සිහි වෙන්න නිමිත්ත අල්ලගන්න හිතෙන් ඒක තේරුම් කරගන්න මේ සත්පුද්ගල සංඥාව මනසෙම උපන්න එකක් නේද කියලාත් බලන්න ඒක මනසෙම උපන්න බව Taman ඔප්පු කරවලා පෙන්වන්න ඔප්පු කරලා පෙන්නනවා කියන්නේ මේ පේන හිතාගෙන ඉන්නවා කෙනෙක් ගැන හිතාගෙන ඕන බලන්න කියලා ගියොත් ඒද හම්බ වෙන්නේ කන බුන ආහාරයෙන් ඇතුළු හම්මස් ලේන හරයට ඇතුළුන් යුක්ත රූපයක් නේද ඇසි ඉදිරියට එන්නේ එහෙනම් එදාටද වෙන්නේ මේ වගේ පුද්ගල සංඥාවක් මනසේ දෙන එක නේද කියන ටික අර මම කියන්නේ ඕනම් මෙහි සත්ව පුද්ගලය කියලා හිතන්නවත් බැරි මැරිච්ච කෙනෙක් සිහි කරන්න ඒත් පුද්ගල සංඥාව අපේ හැමෝම තියෙනවනේ ඔය විදිහටමයි නේද අනාත්ම ස්කන්ධ ටික හම්බ වෙද්දී පුද්ගල සංඥාව අපේ මනසේමයි නේද උපදින්නේ කියලා එහෙම හිතන ඔප්පු කරලා තර්ක විතර්ක කරලා පෙන්නනවා. එහෙම කරනකොට ටික ටික මේ Tamanට මේකේ හැකියාවක් නැති වෙනවා. ওই මට්ටමට කරගෙන යන්න සමාධි වඩන්න, සීලයක පිළිපදන්න. අර සියුම් සියුම් අමාරුවෙන් ඕනෙමනේ හරි පහසුයි මේ ක්‍රමය. Tamanට තේරෙන මට්ටමනේ. දැන් ටිකක් තේරුණා නේද? විදිහට සත්‍ය පුද්ගල භාවයේ කියන අපි හිතන යම් දෙයක් ඇසිවිලි පිටට එනකොට මේ මනසේ තියෙන චිත්ත චෛතසික ඉතාසියම් යාන්ත්‍රණය ක්ලේශයන් දෙකින් මේක සත්‍යයනේ කියලා කියන්නේ. සත්‍ය කියන අදහස මනසේ ඇති වෙනවා. මනසේ ඇති වෙනවා. ඕකට හේතු වෙනවා ආශ්‍රව වලට හේතුන අවිද්‍යාව. මේ රූපය ඇත්ත නොදකිනකම හේතු වෙනවා මේ හුරුව මනසේ දෙන්නේ. ඊට පස්සේ සත්‍ය පුද්ගලයා කියලා ඇතිවෙච්ච හුරුව ආශ්‍රවේ හේතු වෙනවා ආයත් රූපය ඇත්තම දකින්න. ඔව්. රූපයට අදහසින් දැකගන්න. ඒ අදහසින් තමයි බලන්නේ. එතකොට අපි දකින්න ඕනේ රූපේ සත්‍ය පුද්ගලයා කියලා පෙනෙන රූපේ සත්‍ය පුද්ගලයන් නිසා නෙමෙයි රූපය ඇත්ත නොදන්නාකම නිසා මනසේ ඇතිවෙච්ච සත්පුද්ගල සංඥාව. ඒ සත්පුද්ගල සංඥාවෙන් බලලයි මේ රූපේ දිහා මේ පුද්ගලෙකට පේන්නේ කියලා. ඒකට තියෙන විකල්පය තමයි මොකද්ද? සත්ව තම මනසේ තියෙන සත්පුද්ගල සංඥාවෙන් රූපේ දිහා බලන්නේ රූපය ඇත්ත බලලා තමන් තුළ සාමයේ සත්පුද්ගල සංඥාව යෙදෙනව නේද කියලා බලනවා. මේ අදහසින් රූප පැත්තට යන එක නතර කරනවා. රූපය ඇත්ත බලලා මේ පොදු රූපය නිසා Taman තුල මේ පුද්ගල භාවය දුන නේද කියලා බලනවා. ආපු පැත්ත බලනවා අනිත් පැත්තට යන්න දෙන්නේ නැහැ. ඔච්චරමයි කරන්නේ. එතකොට විපාකයේ විඳින්න අවසන් වෙනවා කර්ම නැහැ කියන. පැත්තට කර්ම කියවෙනවා කියන පැත්තට. ඔක ටිකක් කරන්න මේ ටිකේ විදිහ මහත්තයා ටිකක් ටිකක් උත්සාහවත් වෙන්න එතකොට මොන හරි ප්‍රශ්නයක් තියෙනොත් ඉන ටිකේ අපිට අහන්න පුළුවන් කතා කරන්න මතේ කරන දේවල් තිබුණොත් අහන්න ඕන ලෝක වෙලා කරේ වෙලාවක් වුණොත් නම් සමට වෙන ප්‍රශ්න ටිකක් තියෙනවා කියලා මම කතා කරනවා